වදාළ ඒ අසිරිමත් සූ අසූ දහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරලා තමන් වහන්සේලාගේ චිත්ත සංතානයන් සදාකාලිකව සුවපත් කරගත්තා වූ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වතුනි මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර දේශනාවක අරුත් විවරණයන් සිදු කරගන්නට ධර්ම ශ්‍රවණය කරන්නට පින්වතුනි මේ දිනවල මේ පින්වත් පිරිස ශ්‍රවණය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විසිනුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසිනුත් අනෙකුත් ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා විසිනුත් දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවන් ඇතුළත් ඒ මධ්‍යමත් ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් අඩංගු මජ්ක්‍ධිම නිකායෙහි උපරි පණ්ණාසකයේ තුල අන්තර්ගත ධර්මකාරණා තමයි ශ්‍රවණය කරමින් ඉන්නේ මේ වෙනකොට මේ පින්වත් පිරිස මූල පණ්ණාසකයේ තුල ඇතුළත් සූත්‍ර දේශනා 50කුත් මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල ඇතුළත් සූත්‍ර දේශනා 50කුත් උපරි පඤ්ඤාසකය තුල ඇතුළත් සූත්‍ර දේශනා 40 ගණනකුත් ශ්‍රවණය කරලා අවසానයි. එතකොට අද දවසේදී අපිට කියා දෙන්න යෙදී තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි උපරි පඤ්ඤාසකය තුල විභංග වග්ගයේහි ඇතුළත් 6 වෙනි සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළ අසිරිමත් දේශනාවක් හැටියට තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. පින්වත්නි සූත්‍රයේහි නම මහා කම්ම විභංග සූත්‍රය. එතකොට මේ පින්වත් පිරිස මීට පෙර ශ්‍රවණය කළ චූල කම්ම විභංග සූත්‍රය. ඒ චූල කම්ම විභංග සූත්‍රය තුල අන්තර්ගත වුණේ කර්මය පිළිබඳව කෙටියෙන් දේශනා කොට වදාළ දේශනාව. එතකොට අද දවසේදී පැහැදිලි කරගන්න තියෙන්නේ කර්මය පිළිබඳව පුළුල් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මකාරණාවන් මොනවද කියලයි අද ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙ. පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා යම් කෙනෙක් මේ ජීවිතය තුලදී සිදු කරනු ලබන කාරණාවන් අතර සිත කය වචනේ භාවිතා කරලා සිදු කරනු ලබන කාරණාවන් අතර ශ්‍රේෂ්ඨතම ක්‍රියාව නම් ධර්ම ශ්‍රවණයයි. එතකොට මේ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්න ඕන මොනවද කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යම් කෙනෙක් මනාව ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කිරීම නිසා තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ප්‍රධානතම ඉලක්කය නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියන ඉලක්කය. කෙනෙකුට ඒ ඉලක්කය ඇති කරගන්න නොහැකි වුණොත් ඒ කෙනා අඩුම වශයෙන් තමන්ගේ හිත තුල ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන කාල සීමාව අතරතුරදී මට උත්තරී මනුෂ්‍ය ධර්මයන් අතරින් අඩුම තරමේ ප්‍රථම ධානයවත් උපදවා ගන්නට අවස්ථාව ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. එහෙම ප්‍රථම ධානය උපදවා ගන්නට අදිෂ්ඨාන ඇති කර ගන්නට නොහැකි වුණොත් අඩුම වශයෙන් මේ පින්වත් පිරිස හිත තුල බලාපොරොත්තුවක් ඇති කර ගන්න ඕනේ. දස අකුසල ධර්මයන් මැඩපවත්වාගෙන දස කුසල ධර්මයන් වඩා වර්ධනය කර ගන්නට මේ ධර්මානුශාසනාව පදනමක් බවට පත් වේවා කියන අදිෂ්ඨානයවත් තියෙන්න ඕනේ. පින්වත්නි ධර්මානුශාසනාවක් පවත්වනවා කියන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා කියන්නේ සෝතාපට්ටි අංගයක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා කියන කාරණාවයි. එතකොට යම් කෙනෙකුගේ ජීවිතය තුළ සෝතාපට්ටි අංගයක් ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න ඒක පිටුවහලක් බවට පත් වෙනවා. එතකොට මේ මහා කම්ම විභංග සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් මම මේ පින්වත් පිරිසට දහම් ඇසීමේ වටිනාකම පිළිබඳව කෙටි කාරණා කීපයක් පැහැදිලි කළේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ අවසාන වෙනකොට මම අර කිව්ව විදිහට බණ අහපු බොහෝ ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලාගේ సంతානයන් ක්ලේශ ධර්මයන්ගෙන් මුදවාගෙන උතුම් නිර්වාණ ධාතුව ස්පර්ශ කරලා තියෙනවා. එතකොට මේ පින්වතුනොත් මේ සූත්‍රයේ අරුත් විවරණය කරන කාලය සීමාව තුලදී මනාව ධර්ම ශ්‍රවණය කරමින් අර මං කියපු ප්‍රාර්ථනාවන් අදිෂ්ඨානයන් හිතේ ඇති කරගත්තොත් මේ පින්වතුන්ටත් යම් කිසි දෙයක් තමන්ගේ ජීවිතයට යම් යහපත් දෙයක් තමන්ගේ චිත්ත સંතාණය තුලට අනිවාර්යයෙන් එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා ඒ කාරණාව සිහිපත් කරමින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවෙහි අර්ථයන් විවරණය කරන්නට මෙතෙන් පටන් අපි කාලය වෙන් කර ගනිමු. භාග්‍යවතුන් වහන්සේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ දේශනා කරපු ස්ථානය පිළිබඳව පෙළ දහම තුල මේ විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ. ඒවං නේසුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා සමිද්දි අරඤ්‍ය කුටිකායන් විහෙරති ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පවත්වන සමයේදී වැඩ වාසය කරලා තියෙන රජගහ නුවර වේළුවනාරාමේ එතකොට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වේ සාක්ෂාත් කරගෙන උන්වහන්සේට පළවෙනි ආරාමය හැටියට පූජා කරන්නේ බිම්බිසාර මහ රජතුමා විසින් වේළුවනාරාමය. මේ වේළුවනාරාමයේහි බුදුරජාණන් වහන්සේ වැඩ කරනවා. ඒ කාල සීමාවේදීම භාග්‍යවතුන් වහන්සේ ළඟ ප්‍රවෘජාවටපත් වුණු ආයුෂ්මත් සමිද්දි ස්වාමීන් වහන්සේ ආරණ්‍ය කුටියක වාසය කරනවා. ඒ කිව්වේ ගම්මානයෙන් ටිකක් ඈත් වෙලා වනාන්තරයේ ඇතුළට වෙන්නත් නෙවෙයි. අරණ්‍ය සේනාසනයක හුදකලා කුටියක වාසය කරනවා. මේ කුටියේ වාසය කරනකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ අරණ්‍ය කුටියෙහි වැඩ වාසය කරනකොට ඒ ස්ථානයට පැමිණෙනවා විශේෂිත පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ නම තමයි පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයා. දැන් මේ පින්වතුන්ට පෝතලිය කියන නම ඇහෙනකොට ඔය පින්වතුන් මනාව ධර්ම ශ්‍රවණය කළා නම් ඔය ඇත්තන්ට මතක් වෙනවා සූත්‍රයක්. ඒ සූත්‍රයේ හිනම පෝතලිය සූත්‍රය. ඒ පෝතලිය සූත්‍රය දේශනා කරන්නේ ගෘහපතියෙකුට බුදුරජාණන් වහන්සේ විසින්. මගේ මතකයේ නිවැරදි නම් මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකය තුල තමයි පෝතලිය සූත්‍රය අන්තර්ගත වෙන්නේ. මෙතනදි මේ පෝතලිය කියන්නේ ඒ ගෘහපතියට නෙවෙයි. පෝතලිය කියන්නේ පරිබ්‍රාජකයෙක්. මේ පරිබ්‍රාජකයා ජංගා විහරණය පිණිස තමයි මේ සමිද්දි ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නා වූ කුටි අසලින් ගමන් කරන්නේ. ජංගා විහරණය කියන්නේ ධනිස් වලට කකුල් වලට ව්‍යායාම ලබා දීම. දැන් අද කාලේ නම් මේ පින්වත් පිරිස දන්නවා මේ කොළඹ නගරයේහි ඒ වගේම ලංකාවේ වෙනත් ප්‍රධාන නගරයන් වල විවිධ මන්තිරු සකස් කරලා තියෙනවා ජංගා විහරණය පිණිස. අපි ඒවට සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ ව්‍යායාම කරනවා කියලානේ. ඒ කාලේ හිටපු ඇත්තන්ට ඒ වගේ මන්තිරු සකස් කරලා තිබුණේ නැහැ. ඒ අය මාර්ගයන් දිගේ ඇවිදගෙන යනවා අරණ්‍ය සේනාසන අතරින් ඇවිදගෙන යනවා තමන්ගේ පාදයන්ට ව්‍යායාම සඳහා තමන්ගේ අත්වලට තමන්ගේ ශරීරයට ව්‍යායාම ලබා දීම සඳහා චිරකාලයක් නිරෝගී භාවය පවත්වා ගැනීම සඳහා ඇවිදිනවා. පෝතලිය පරිබ්‍රාජකයත් ඒ වගේම සමිද්දි ස්වාමීන් වහන්සේ වැඩ කරපු ඒ ආරණ්‍ය සේනාසනෙහි කුටි අසලෙන් ගමන් කරනකොට දකිනවා සමිද්දි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. තමන්ගේ ජංගා විහෙරණ කටයුත්ත නතර කරලා සමිද්දි ස්වාමීන් වහන්සේ ළඟට පැමිණිලා සමිද්දි ස්වාමීන් වහන්සේට වන්දනා කරන්නේ නැහැ. මෙයා අන්‍යාගමකයෙක් නිසා සමිද්දි හාමුදුරුවොත් එක්ක ආගිය තොරතුරු කතා කරලා සැප විහරණය පිළිබඳව සාකච්ඡා කරලා එකත් පස්ස වාඩි වෙනවා. වාඩි වෙලා සමිද්දි හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයා සමිද්දි ස්වාමීන් වහන්සේ මම ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ හමුවේහි අහලා තියෙනවා මෙහෙම කාරණාවක්. කොයි විදිහටද භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා කාය කර්මය සහ වාක් කර්මය කියන්නේ එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒකේ ප්‍රතිඵල එච්චර දරුණු නෑ. ඒ නිසා ඒක නොසලකා හැරීම සුදුසුයි. මනෝ කර්මය තමයි ප්‍රබල වෙන්නේ. ඒ නිසා මනෝ කර්මය විතරක් පිළිගැනීම සුදුසුයි. මනෝ කර්මය පිළිබඳව පමණක් අවධානය යොමු කරගත්තොත් ප්‍රමාණවත් කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ සම්මුඛයේදීම මම අහලා තියෙනවා. පොතලී පුත්‍ර එහෙමයි ප්‍රකාශ කරන්නේ. ඒ විතරක් නෙමෙයි සමිද්ධි හාමුදුරුවනේ මම අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් සමාපත්තියකට සමවැදුනොත් කිසිම වේදනාවක් නොවිඳ වාසය කරන්න පුළුවන් සමාපatti තියෙනවා කියන කාරණාවත් මම අහලා තියෙනවා පින්වතුනි වේදනාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියටයි අපි අභිධර්මයේ තුල ඉගෙන ගන්න. එතකොට පින්වතුනි කිසිම වේදනාවක් නැති සමාපත්තියක් තියනවා කියන කාරණාව පෝතලී පුත්‍ර ප්‍රකාශ කරනකොට ඒ පිළිබඳව යම් ගැටලුවක් අපිට මතුවෙනවා. අපි බලමු සමිද්ධාමඳුර කොයි වගේ උත්තරයක් මේ පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයාට ලබා දෙන්න ඇතිද කියලා. සඳහන් කරනවා සමිද්දි ස්වාමීන් වහන්සේ පෝතලී පුත්‍රේ ඔබ එහෙම ප්‍රකාශ කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේට ගර්හා කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ කිසිම දවසක කියලා නැහැ වාක් කර්මය සහ කාය කර්මය බැහැර කළ යුත්තක්. මනෝ කර්මය පමණක් සැලකිල්ලට ගත යුත්තක්. වාක් කර්මය සහ කාය කර්මය තුච්ච වූවක් හිස් වූවක් මනෝ කර්මය විතරක් විපාක දෙනවා කියලා කොහෙදිවත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා නැහැ. එහෙම නොකරන ලද ප්‍රකාශයක් ඔබ විසින් කොහොමද විකෘති කරලා මේ විදිහට සඳහන් කරන්නේ කියලා සමිද්දි හාමුදුරුව පෝතලිය පුත්‍රයාට ඒ වෙලාවේදී චෝදනා කළා. හැබැයි පෝතලිය පුත්‍ර නුඹ ප්‍රකාශ කළානේ යම් වේදනාවක් නොවිඳ ලබන්න පුළුවන් සමාපත්තියක් තියෙනවා කියලා. එවැනි සමාපත්තීන් පිළිබඳව නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමිද්දි හාමුදුරුව ප්‍රකාශ කරනවා නුඹ ප්‍රකාශ කරපු අර කාය කර්මය වාක් කර්මය ඉවත් කළ යුතුයි ඒ පිළිබඳව නොසලකා හැරිය යුතුයි මනෝ කර්මයට විතරක් අවධානය යොමු කළ යුතුයි කියන කාරණාව නම් බුදුරජාණන් වහන්සේ කිසිම විටක දේශනා කරලා නැහැ. නමුත් ඔබ සඳහන් කරපු දෙවෙනි කාරණාව යම් වේදනාවක් නොවිඳ සමාපත්තියකට සමවදින්න පුළුවන්ද එවැනි සමාපත්තියක් තියනවා කාරණා කියන කාරණාව නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වෙලාවේදී පෝතලී පුත්‍ර අහනවා පුදුම ප්‍රශ්නයක් සමිද්ධි හාමුදුරුවන්ගෙන්. සමිද්ධි හාමුදුරුවනේ ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කල්ද කියලා ඇහුවා. පොතලී පුත්‍ර මම අවුරුදු 3ක් විතර වෙනවා මහාන වෙලා. ඒ වෙලාවේදී පොතලිය සඳහන් කරනවා මහාන වෙලා අවුරුදු 3ක් ගියපු ඔබ වහන්සේ වගේ සාමණේර එහෙමත් නැත්නම් නවක උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමකුත් ලෞතර බුදුරජාණන් වහන්සේව ගර්හාවෙන් මුදවා ගන්නට භාග්‍යවතුන් වහන්සේගේ වැරදි වසාලන්න උත්සාහවත් වෙනවා නම් මේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරන ඉස්තවිර භික්ෂූන් වහන්සේලා මහ තෙරුන් වහන්සේලා පිළිබඳව ආය කවර කතාවක්ද ඒ නිසා ඔබ වහන්සේත් එක්ක මේ කාරණාව කතා කරලා වැඩක් නැහැ. ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේව පිරිසිදු කරන්ටයි යන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ වැරදි වහන්ටයි හදන්නේ. ඒ නිසා ඔබ වහන්සේත් සමග කතා කරලා වැඩක් නැහැ. නමුත් මම ඔබ වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. පුළුවන් නම් මේ ප්‍රශ්නෙට විතරක් මට පිළිතුරු ලබා දෙන්න කියලා පෝතලී පුත්‍ර නැවතත් සමිද්ධාමඳුරන්ට ප්‍රශ්නයක් යොමු කරනවා. ස්වාමීනි සමිද්දි හාමුදුරුවනේ මම මේ විදිහට ඇහුවොත් ඔබ වහන්සේගෙන් යම්කිසි කෙනෙක් කයින් වචනයෙන් සිතින් කර්ම කොට ඔහු කවර වේදනාවක් විඳිනවාද කියලා මම ඔබ වහන්සේගෙන් ඇහුවොත් ඔබ වහන්සේ ඒ සඳහා ලබා දෙන පිළිතුර කුමක්ද? ඒ වෙලාවේදී සමිද්ධාමඳුරෝ ගත්තු කටටම දෙන උත්තරේ තමයි කයින් වචනයෙන් සිතින් යම් කර්මයක් කරලා ඔහු යම් වේදනාවක් විඳිනවාද ඒක ඒකාන්තයෙන්ම දුක්ඛ වේදනාවක්මයි කියලා උත්තර දුන්නා. සමිද්ධාම්දුරෝ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ හිතන්නේ කල්පනා කරන්නේ නැතුව මේ අන්‍ය ශාසනයක පරිබ්‍රාජකයෙක් ඇහුවාම යම් කිසි කෙනෙක් කයින් වචනයෙන් සිතින් යම් කර්මයක් සිදු කරලා විඳින වේදනාව මොකක්ද කියලා එකවරම ලබා දුන්නා ඒක දුක්ඛ වේදනාවයි කියලා. පෝතලී පුත්‍රට ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නෙමෙයි. ප්‍රඥාව තියෙන කෙනෙක් නෙමෙයි. බුද්ධ ශාසනය පිළිබඳව කිසිම දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ කාරණාව පිළිගත්තෙත් නෑ ප්‍රතික්ෂේප කළෙත් නෑ. එහෙනම් ආමුදුරුවනේ මම යනවා කියලා යන්න ගියා. සමිද්දී ආමුදුරුව තමන්ගේ වැඩ කටයුතු අවසන් වෙලා වැඩම කරනවා වේළුවනාරාමයට. අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ළඟමයි වැඩ වාසය කළේ. සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ස්වාමීනි ආනන්දයන් වහන්සේ මම ඊයේ දවසේදී කුටියෙහි වැඩ වාසය කරනකොට මා සමීපයට පැමිණියා පුද්ගලයෙක් නම පෝතලිය පුත්‍ර කියන පරිබ්‍රාජකයා ඔහු මගෙන් මේ විදිහේ කාරණාවක් විමසුවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා කාය කර්මය සහ වාක් කර්මය කියන්නේ නොසලකා හැරිය යුත්තක් මනෝ කර්මය පිළිබඳව පමණක් අවධානය යොමු කළ යුතුයි කියලා ඔහු මට ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි ඒ පෝතලිය පුත්‍ර පරිබ්‍රාජකයා මගෙන් ඇහුවා යම් සමාපත්තියකට කිසිදු වේදනාවකින් තොරව සමවදින්න පුළුවන්ද එවැනි සමාපත්තියක් තියෙනවා කියලත් අහලා තියෙන බව ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සමිද්දි හාමුදුරුවන්ට සමිද්දි ඔබ වහන්සේ ওই ප්‍රකාශ කරපු කාරණාව අපිට ලෝතුරා බුදු පියාණන් වහන්සේව මුණ ගැහෙන්න යන කතා පඬුරක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට නිකම්ම යන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා යම් ධර්මකාරණාවක් විමසන්න ඕනනේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේටත් ධර්මකාරණාවක් විමසීම සඳහා මේ සමිද්ධි හාමුදුරුව සහ පෝතලී පුත්‍ර කියන පරිබ්‍රාජකයා අතර ඇති වුණු සාකච්ඡාව මනා පිටුවහලක් බවට පත් වුණා. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරලා සමිද්දි හාමුදුරුවොත් එක්ක භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කුටියට ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේට දෙදෙනා වහන්සේම වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙනවා. එකත් පස්ස වාඩි වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමිද්දි හාමුදුරුව ප්‍රකාශ කරපු ප්‍රකාශය සඳහන් කරනවා. පෝතලිය පුත්‍ර පරිබ්‍රාජකයා සමිද්ධි හාමුදුරුවන්ට යොමු කරපු ප්‍රශ්නයක්. සමිද්ධි හාමුදුරුව විසින් ඒ සඳහා දීපු පිළිතුරක්. මොකක්ද පෝතලිය පුත්‍රයා අවසාන වශයෙන් සමිද්ධි හාමුදුරුවන්ගෙන් විමසුවේ යම් කෙනෙක් කයින් වචනයෙන් මනසින් කර්මයක් සිදු කොට ඔහු විඳින වේදනාව මොකක්ද කියලා තමයි පෝතලී පුත්‍ර සමිද්ධි හාමුදුරුවන්ගෙන් ඇහුවේ. සමිද්ධි හාමුදුරුවෝ ඒ වෙලාවේදී දුන්නු පිළිතුර තමයි පෝතලිය පුත්‍ර යම් කෙනෙක් සිතින් කයින් වචනයෙන් යම් කර්මයක් සිදු කළාද ඒ තුලින් හොයි දුක් වේදනාවක් විඳිනවා කියන පිළිතුර තමයි ලබා දුන්නේ මේ කතා සංවාපයේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවත් සමගම භාග්‍යවතුන් වහන්සේ සමිද්ධි හාමුදුරුවන්ට සඳහන් කළා නොබ වගේ මෝග පුරුෂයෙක් මේ බුද්ධ ශාසනය තුල හොයාගන්නටත් අමාරුයි. නොබ විසින් බෙද බෙදා දැක්විය යුතු කාරණාවක් ඒක දේශයකින් පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයාට කියලානේ. යම් කාරණාවක් නොබෙන් විමසුවා නම් ඒ කාරණාව කුමක්ද කියලා මනාව කල්පනා කරන්න ඕනේ. ඒ කාරණාව එක විටම ප්‍රකාශ කළ යුතු පිළිතුරක්ද එහෙමත් නැත්නම් බෙද බෙදා දැක්විය යුතු පිළිතුරක් ලබා දීම සුදුසුද මේ කිසිම දෙයක් නුඹ හිතුවේ නෑ නුඹ එකවරම කිව්වා යම් කෙනෙක් කයින් වචනයෙන් මනසින් යම් කර්මයක් සිදු කරලා යම් වේදනාවක් විඳිනවද ඒ සියල්ල දුක් වේදනයි කියලා නුඹ ප්‍රකාශ කළා මේ අතරතුරදී ඒ අසල හිටියා උදායි හාමුදුරුවෝ උදායි හාමුදුරුව පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල විනය කාරණාවන් රාශියක් පනවන්ට හේතු වුණු භික්ෂූන් වහන්සේ නමක්. මේ උදායි හාමුදුරුව ඒ වෙලාවේදී ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය සමිද්ධි හාමුදුරුව ඒ වෙලාවේදී ඔය පෝතලිය පුත්‍ර පරිබ්‍රාජකයාට ඔය කාරණාව කියන්ට ඇත්තේ මේ විදිහට හිතලයි. කොහොමද? යම් වේදනාවක් තියනවද ඒ සියලු වේදනාවෝ දුක්ඛ සත්‍යයට අයිති. එහෙම හිතලා ඔය සමිද්ධි හාමුදුරුවෝ ඔය පිළිතුර ලබා දුන්නා වෙන්න බැරිද? ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද මේ උදායි ඕන දේතයි එපා දේතයි හැම දෙයකම කට ඉස්සර කරගන්නවා. කතා කළ යුත්තේ කුමක්ද කතා නොකළ යුත්තේ කුමක්ද මේ කිසිම දෙයක් හොයන්නේ නැහැ. ප්‍රඥාවෙන් තොරව දුෂ්ප්‍රඥව මේ උදායි හාමුදුරුවෝ මේ කතා සංලාපයේ මැදට පැනලා තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. පින්වතුනි කල්පනා කරලා බලන්ට භාග්‍යවතුන් වහන්සේට සමිද්දි හාමුදුරුවන්ගේ ඒ වෙලාවේදී තිබුණු අදහස පෙනුනේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය සමිද්ධි හාමුදුරුවෝ ඒ වෙලාවේදී කුමන අදහසකින් පෝතලිය පුත්‍රයාට ඒ පිළිතුරු ලබා දුන්නද කියන කාරණාව හොඳටම දැනගෙන හිටියා. එතකොට සියලු වේදනාවෝ දුක්ඛ සත්‍යයට අයිති කියන කාරණාව හිතේ තියාගෙන සමිද්ධි හාමුදුරුව පෝතලියට ඒ පිළිතුරු ලබලා දුන්නා නම් බුදුරජාණන් වහන්සේ කිසිම මොහොතකදී සමිද්දි මෝග පුරුෂයෙක් කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙමනම් සමිද්දි හාමුදුරුවෝ පිළිතුර ලබා දීලා තියෙන්නෙම සමිද්දි හාමුදුරුවෝ වැරදි වැටහීමක් ඇති කරගෙනයි මේ පිළිතුර ලබා දීලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥාණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දිබ්බ චක්කු ඥාණය, දිබ්බ සෝත ඥාණය පිළිබඳව අංශු මාත්‍රවත් විශ්වාසයක් එතකොට උදායි හාමුදුරුවන්ට තිබිලා නැහැ. ඒ නිසායි උදායි හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා කෙලතොළු පුංචි ළමයෙක් වගේ මේ වගේ ප්‍රකාශයක් සිදු කරන්නේ. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණාව අහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොයි විදියටද එහෙනම් සමිද්දි හාමුදුරුවෝ ඒ අහපු ප්‍රශ්නෙට නිවැරදිව උත්තරය දිව යුතුව තිබුණේ ආනන්ද සමිද්දි ඒ පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයා අහපු ප්‍රශ්නයට මේ විදිහට පිළිතුරු ලබා දුන්නා නම් මනාව ප්‍රකාශ කළා වෙනවා කොහොමද ඇවත් පෝතලිය කයින් වචනයෙන් මනසින් දන දන සුඛ වේදනීය වූ කර්මයක් කොට සුව විඳිනවා නම් ඒ වගේම කයින් වචනයෙන් මනසින් දුක් වේදනීය කර්මයක් කොට දුක් විඳිනවා නම් කයින් වචනයෙන් මනසින් දන දන අදුක්කම අසුක වූ වේදනීය කර්මය කොට උපේක්ෂා වේදනාවක් විඳිනවා නම් ආන් ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කියලා වදාලා නම් අන්න ඒක නිවැරදි කොහොමද නිවැරදිව ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්නේ යම් කෙනෙක් කයින් වචනයෙන් මනසින් දන දන සුඛ වේදනීය වූ කර්මයක් කළා නම් ඒ නිසා ඔහුට සැපයක් අනාගතයේදී ලැබෙනවා පින්වතුනි කාරණාව හරිනේ ඊළඟට මොකක්ද ලබා දෙන පිළිතුර කයින් වචනයෙන් මනසින් යම් කෙනෙක් දුක් විඳීමට හේතු වෙන්නා වූ දුක්ඛ වේදනීය කර්මයක් සිදු කරලා එයා දුක විඳිනවා නම් ඒ වගේම කයෙන් වචනයෙන් මනසින් දැන දැන අදුක්කම අසුක වූ වේදනීය කර්මයක් සිදු කරලා උපේක්ෂා වේදනාව විඳිනවා නම් ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා වදාලා නම් ආන් ඒ කාරණාව නිවැරදි කියලා බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ කර්ම විභාගය පිළිබඳව දැනගන්න තියෙනවා නම් හොඳයි. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්න ඕනේ මේ කාරණාව දීර්ඝ වශයෙන් දේශනා කරන්න කියලා. ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කර්ම විභාගය පිළිබඳව භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට සුදුසු කාලයයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ විසින්ම කර්මය පිළිබඳව අපට දේශනා කරන සේක්වා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා හිටියා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා කර්ම විභාගය පිළිබඳව අව්‍යක්ත වූ බාල වූ මෝඩ වූ අන්‍ය තීර්ථකයන්ට කිසිසේත්ම වැටහෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් විෂය වුණු ඥාණයෙන් තමයි මේ කර්මය පිළිබඳව විභාග කොට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ආනන්ද චත්තාරෝ මේ ආනන්ද පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මේ ලෝකෙහි වාසය කරනවා පුද්ගලයෝ හතර දෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව බෙද බෙදා දක්වනකොට මුලින්ම උපමාවට ගන්නේ පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව ආනන්ද ඒ පුද්ගලයෝ හතර දෙනාගෙන් පළවෙනි කෙනා ප්‍රාණඝාතය සිදු කරනවා අදත්තාදානය සිදු කරනවා කාමයේ වරදවා හැසිරෙනවා බොරු කියනවා කේලාම් කියනවා හිස් වචන කියනවා පරුෂ වචන කියනවා අවිද්‍යාව ව්‍යාපාදය මිත්‍යා දෘෂ්ටිය වගේ දස අකුසල කර්මයන් සිදු කර ගන්නවා පළවෙනි කෙනා කොහොමද දස අකුසල කර්මයන් තමන්ගේ ජීවිතය තුල වඩන කෙනෙක් පුරන කෙනෙක් ප්‍රගුණ කරන කෙනෙක් ආනන්ද මේ පුද්ගලයා බොහෝ කාලයක් තිස්සේ මේ දස අකුසල ධර්මයන් සිදු කරලා මරණින් මත්තේ අපාය සංඛ්‍යාත දුගතියෙහි උපදිනවා හරිනේ පින්වතුනි කතාව අපි බුද්ධ දේශනාවට අනුව එහෙම තමයි අහලා තියෙන්නේ යම් කෙනෙක් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් කයින් අකුසල් රැස් කරනවා නම් වචනයෙන් අකුසල් රැස් කරනවා නම් මනසින් අකුසල් රැස් කරනවා නම් ඒ කෙනාට බොහෝ විට උරුම වෙන්නේ නිරය එහෙමත් නැත්නම් പ്രേත ලෝකේ තිරිසංගත ලෝකේ මේ වාගේ දුගතිගාමී ස්ථානවල තමයි උපදින දස අකුසල් සිදු කරපු අය. ඉතින් බුදුරජාණන් වහන්සේත් භික්ෂූන් වහන්සේලාට තේරෙන තැනින්ම මේ දේශනාව පටන් ගත්තා. මහණෙනි පළවෙනි පුද්ගලයා ඒ විදිහයි. ආනන්ද තවත් පුද්ගලයෙක් ඉන්නවා. යම් කෙනෙක් ප්‍රාණඝාතය සිදු කරනවා. අදත්තාදානය සිදු කරනවා, කාමයේ වරදවා හැසිරෙනවා. බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා. අවිද්‍යාව ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය මේ කාරණාවන් වඩනවා. එතකොට දෙවෙනි පුද්ගලයා දස අකුසල ධර්මයන් සිදු කරනවා. නමුත් ආනන්ද මේ පුද්ගලයා දස අකුසල කර්මයන් සිදු කරලා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. පින්වතුනි අපි අහලා තියෙනවට වඩා හාත්පසින්ම වෙනස් කාරණාවක්. දස අකුසලයන් සිදු කරපු කෙනා දුගතියේ උපදිනවා කියන කාරණාවනේ අපි නිරන්තරයෙන්ම ශ්‍රවණය කරලා තියෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචනයෙන්ම සඳහන් කරනවා දස අකුසල් කරපු කෙනෙක් සමහර විටකදී සුගතියේ උපදින්නත් පුළුවන්. එහෙම සුගතියේ උපදින අය ඉන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද තුන්වෙනි පුද්ගලයා මේ පුද්ගලයා ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. අදත්තා දාණයෙන් වෙන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙනවා. බොරුවෙන් වෙන් වෙනවා හිස් වචනයෙන්, කේලමෙන්, පරුෂ වචනයෙන් වෙන් වෙලා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යනවා. ඒ කිව්වේ මේ පුද්ගලයා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරනවා. එතකොට පින්වතුනි දස කුසල ධර්මයන් පරිපූර්ණ කෙනෙක් කරන්නා වූ කෙනෙක් කොහෙද උපදින්නේ? සුගතියේ. භාග්‍යවතුන් වහන්සේත් වදාලා ආනන්ද මේ තුන්වෙනි පුද්ගලයා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරලා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඒ කාරණාව ගැන අපිට ගැටලුවක් තියෙනවද? අපිට කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද හතරවෙනි පුද්ගලයා ප්‍රාණඝාතයෙන් වළකිනවා අදත්තා දාණයෙන් වළකිනවා කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකිනවා බොරු කියන්නේ නැහැ කේලාම් කියන්නේ නැහැ හිස් වචන කියන්නේ නැහැ පරුස වචන කියන්නේ නැහැ අවිද්‍යාවෙන් තමන්ගේ හිත මුදවා ගන්නවා ව්‍යාපාදයෙන් තමන්ගේ හිත මුදවා ගන්නවා සම්මා දිට්ඨිය ප්‍රගුණ කරනවා එයත් දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා නමුත් ආනන්ද මේ දස කුසල ධර්මයන් සම්පූර්ණ කරපු අය අතරින් සමහර දෙනෙක් දුගතියේ උපදිනවා. පින්වතුනි හරි පුදුම ප්‍රශ්නයක්. අපි මෙච්චර කාලයක් අහලා තිබුණු කාරණාවන් වලට වඩා හාත්පසින්ම වෙනස් වූ ධර්මතාවයන් දෙකක් භාග්‍යවතුන් වහන්සේ මේ මහා කම්ම විභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා. අපි මේ සූත්‍රයේහි වඩා පැහැදිලි වීම පිණිස නැවතත් මේ පුද්ගලයෝ හතර දෙනා පිළිබඳව කෙටියෙන් විමසලා බලමු. පළවෙනි කෙනා දස අකුසල ධර්මයන් සිදු කරලා දුගතියෙහි උපදිනවා. ගැටලුවක් තියනවාද? කිසිම ගැටලුවක් නැහැ. දෙවැනි පුද්ගලයා දස අකුසල ධර්මයන් සිදු කරලා සුගතියේ උපදිනවා. පළවෙනි කෙනා දස අකුසල ධර්මයන් සිදු කරලා දුගතියේ උපදිනවා. දෙවෙනි කෙනා දස අකුසලයන් සම්පූර්ණ කරලා සුගතියේ උපදිනවා. තුන්වෙනි කෙනා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරලා සුගතියේ උපදිනවා. හතරවෙනි කෙනා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරලා දුගතියේ උපදිනවා. පළවෙනි පුද්ගලයයි තුන්වෙනි පුද්ගලයයි පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ දෙවෙනි කෙනයි හතරවෙනි කෙනයි ගැන. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ පුද්ගලයෝ හතර දෙනා පිළිබඳව පැහැදිලි කිරීමේ පහසුව පිණිස තවත් උදාහරණයක් අරගෙන දක්වනවා. සඳහන් කරනවා ආනන්ද මේ ලෝකෙහි යම් පුද්ගලයෙක් ඉන්නවා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරමින් කෙලෙස් තවන වීරය ඇතුව පදන් වීරයෙන් යුක්තව භාවනා කරලා සමාධියක් උපදවා ගන්නවා. පින්වතුනි අද කාලේ වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සමයේහි අන්නේ තීර්ථකය පවා සතිමත්ව වාසය කරලා සමාධීන් උපදවලා තියෙනවා. අද කාලේ නම් පින්වතුනි දානයයි සීලයයි විතරයි මේ බුද්ධ ශාසනය තුල වැඩිපුරම භාවිතාවට ගන්නෙ. භාවනා කියන වචනේ ඇහෙනකොටම කට්ටියන්ගේ හිත ඇතුළෙන්ම ඇතිවෙන්නා වූ හැඟීම තමයි දැම්ම භාවනා කරන්න ඕනේ නැහැ. වයසට ගිහිල්ලා භාවනා කරපුවාම ඇති. එහෙමත් නැත්නම් ඊළඟ භවයේදී භාවනා කරපුවාම ඇති. දැම්ම නිවන් දකින්න බෑ. ඒ නිසා දානයයි සීලයයි විතරක් පුරපුවාම ඇති. නමුත් බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේහි වාසය කරලා තියෙනවා පදන් වීරියෙන් යුක්තව කෙලස්තවන වීරියෙන් යුක්තව දස කුසල ධර්මයන් පුරමින් භාවනාවෙහි නිරත වෙලා ප්‍රබල සමාධීන් උපදවාගත්තු අය. ඒ සමාධියෙන් පුළුවන්කම තියනවලු මේ ලෝකයෙන් නික්මිලා වෙනත් ලෝකවල උපදින්නා වූ සත්‍යෝ පිළිබඳව මනාව දකින්න. ඒ කිව්වේ දිබ්බ චක්කු ඥානය. එහෙමත් නැත්නම් චතුූපපාත ඥානය. මේ පුද්ගලයා සම්්‍යක් මානසිකාරයෙන් යුක්තව මේ සමාධිය උපදවලා ඒ සමාධියෙන් බලනවා මේ ලෝකයෙන් නික්මෙන්නා වූ පුද්ගලයෝ දිහා. එහෙම දකිනකොට ඔහුට පේනවා දස අකුසලයන් සම්පූර්ණ කරපු කෙනෙක් ගිහිල්ලා දුගතියේ උපදිනවා. මේ පුද්ගලයාට පේනවා දස අකුසල කර්මයන් සම්පූර්ණ කරපු කෙනෙක් ගිහිල්ලා දුගතියේ උපදිනවා. ඒත් සමගම මොහු ප්‍රකාශයක් සිදු කරනවා මම දිබ්බ චක්කු ඥාණයෙන් දැක්කා දස අකුසලයන් පූර්ණය කරපු කෙනෙක් ගිහිල්ලා දුගතියේ උපදිනවා. දස අකුසල් කරන්නා වූ සියලු දෙනා දුගතියේ තමයි උපදින්නේ. මම ඒ කාරණාව මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ විතරක් නෙමෙයි මම ප්‍රකාශ කරනවා නම් යම් දෙයක් ඒක විතරයි හරි අනිත් අයගේ ප්‍රකාශයන් සියල්ල වැරදි කියලා මොහු යම් දෘෂ්ටියක් ලෝකේ පුරා පතුරවනවා. ආනන්ද ඔහු සිදු කරපු මේ ප්‍රකාශයන් අතරින් පළවෙනි කාරණාව පාප කර්මයෝ තියෙනවා දුෂ්චරිතයාගේ විපාක තියෙනවා ඒ කියපු කාරණාව හරි පාප කර්මයන් කරලා දුගතියේ උපන් බව දැක්කා කියන ප්‍රකාශයත් නිවැරදි හැබැයි ආනන්ද දස අකුසලයන් සිදු කරන්නා වූ සියලු දෙනා ඒකාන්ත වශයෙන් දුගතියේ උපදිනවා කියන කාරණාව නම් පිළිගන්න බෑ. ඒ විතරක් නෙමෙයි ඔහු ප්‍රකාශ කරපු ඔහුගේ දෘෂ්ටිය නිවැරදි ඔහුගේ නිගමනය නිවැරදි අනිත් සියල්ල වැරදි කියන කාරණාව පිළිගන්නත් බෑ ඒ කුමක් නිසාද ආනන්ද සර්වඥ වූ තථාගතයන්න් වහන්සේගේ මහා කර්ම විභාගය ඊට වඩා පුළුල් ඊට වඩා වෙනස් නිසා ඔහු ප්‍රකාශ කරපු කාරණා හතරෙන් දෙකක් අසත්‍යයි දෙකක් සත්‍යයි ඒ විතරක් නෙමෙයි ආනන්ද. දෙවනි පුද්ගලයා. ඔහු බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙලා දස කුසලය සම්පූර්ණ කරලා කෙලස්තවන වීරියෙන් යුක්තව පදන් වීරියෙන් යුක්තව සම්්‍යක් මානසිකාරයට පැමිණිලා සමාධියක් උපදවා ගන්නවා. ඔහු ඒ උපදවාගත්තු සමාධිය ඇසුරු කරගෙන ඉස්සරලා පුද්ගලයා වගේම මේ ලෝකයෙන් චුත වෙන්නා වූ සත්‍යය පිළිබඳව දකිනවා. එහෙම දකිනකොට ඔහුට පේනවා දස අකුසල ධර්මයන් සම්පූර්ණ කරපු කෙනෙක්. සුගතිගාමී ලෝකයක උප්පත්තිය ලබනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ප්‍රකාශයක් සිදු කරනවා මේ ලෝකයේහි දස අකුසලයේ සම්පූර්ණ කරපු පුද්ගලයෙක් සුගතිගාමි ලෝකයක උපදිනවා මගේ නුවණින් මම දැක්කා. දස අකුසලයන් සිදු කළාට කමක් නැහැ. ඒවායේ දුක් විපාක නැහැ. ඒවායෙන් සුගතිගාමි ලෝකයක උපදින්න පුළුවන්. මං මේ විදිහට යම් ප්‍රකාශයක් සිදු කළා නම් ඒ ප්‍රකාශයම නිවැරදි අනිත් අයගේ නිගමනයන් වැරදි. ආනන්ද මේ දෙවනි පුද්ගලයා සිදු කරපු ප්‍රකාශයන් අතරින් පළවෙනි කාරණාව දස අකුසලයේ සම්පූර්ණ කරපු කෙනෙක් සුගතියේ උපදිනවා දැක්කා කියන කාරණාව මම පිළිගන්නවා හැබැයි ආනන්ද ඔහු ප්‍රකාශ කරපු දෙවෙනි කාරණාව දස අකුසලයේ සම්පූර්ණ කරපු සියලු දෙනා සුගතියේ උපදිනවා කියන කාරණාව පිළිගන්න බෑ. ඒ විතරකුත් නෙමෙයි ඔහු ප්‍රකාශ කරපු තුන්වෙනි කාරණාව මගේ නිගමනය විතරක් නිවැරදි අනිත් සියලු දෙනාගේ නිගමනයන් වැරදි කියපු කාරණාව අපිට පිළිගන්නක් බෑ. ඒකට හේතුව තමයි සර්වඥ වූ තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මහා කර්ම විභාගය ඊට වඩා පුළුල් වූ එකක්. ඒ නිසා ඔහුගේ ප්‍රකාශයන් අතරින් කීපයක් විතරක් පිළිගන්නවා අනෙකුත් ඒවා අපිට පිළිගන්න බෑ ආනන්ද තුන්වෙනි පුද්ගලයා කෙලස් තවන වීරියෙන් යුක්තව පදන් වීරියෙන් යුක්තව දස කුසල ධර්මයන් පුරමින් සම්්‍යක් මානසිකාරයට පැමිණිලා ඔහුත් සමාධියක් උපදවා ගන්නවා ඒ සමාධියෙන් ඔහුටත් දකින්න අවස්ථාව ලැබෙනවා මේ ලෝකයෙන් චුත වෙලා වෙනත් ලෝකයන්හි උපදින සත්‍යය මේව බලනකොට ඔහුට පේනවා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරන්නා වූ පුද්ගලයෙක්. ඔහු ඒ කාරණාව දැක්කට පස්සේ ප්‍රකාශයක් සිදු කරනවා මේ ලෝකයේහි සුචරිතයේහි හැසිරෙන්නා වූ කෙනාට යහපත් විපාක අනාගතයේහි ලැබෙනවා. මම දැක්කා ඒ විදිහට යම් කෙනෙක් සුචරිතෙහි හැසිරීලා සුගතිගාමි ලෝකෙහි උපදින විදිහ. සුචරිතයෙහි හැසිරෙන්නා වූ සියලු දෙනා මරණින් මත්තේ සුගතිගාමි ලෝකෙහි උපදිනවා මගේ නිගමනය විතරයි හරි අනෙකුත් සියලු දෙනාගේ ප්‍රකාශයන් වැරදි ආනන්ද මේ පුද්ගලයා සිදු කරපු ප්‍රකාශයන් අතරින් පළවෙනි කාරණාව මම පිළිගන්නවා මේ ලෝකයේ සුචරිතය කියලා දෙයක් තියෙනවා යහපත් කටයුතු කියලා කාරණාවක් තියෙනවා ඒ කාරණාව සිදු කළොත් යාපතේ හැසිරුණොත් එහි ප්‍රතිඵලයක් හැටියට සුගතියේ උපදින්න ලැබෙනවා කියන කරුණ මම පිළිගන්නවා. ඔහු එහෙම උපදින්නා වූ සත්වයක් දැක්කා කියන කාරණාවත් මම පිළිගන්නවා. හැබැයි ඔහු ප්‍රකාශ කරපු තුන්වෙනි කාරණාව දස කුසල් සම්පූර්ණ කරන්නා වූ සියලු දෙනා සුගතියේ උපදිනවා කියන කරුණ මම පිළිගන්නේ නැහැ. ඔහුගේ නිගමනය හරි අනෙකුත් සියලු දෙනාගේ අදහස් වැරදි කියන කාරණාව මම පිළිගන්නෙත් නෑ. කුමක් නිසාද? සර්වඥ වූ තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මහා කර්ම විභාගයේ ඊට වඩා පුළුල් වූ ඥාණයෙන් යුක්තවයි සිදු වෙන්නේ. ඒ නිසා ඔහු සිදු කරපු ප්‍රකාශයන් අතරින් කිහිපයක් නිවැරදි, කිහිපයක් වැරදි. ආනන්ද හතරවෙනි පුද්ගලයා ඔහුත් ඒ විදිහටම සම්්‍යක් මානසිකාර්යය උපදවාගෙන දස කුසල ධර්මයන් පරිපූර්ණ කරමින් කෙලස්තවන වීරියෙන් යුක්තව පදන් වීරියෙන් යුක්තව සමාධියක් උපදවා ගන්නවා. ඔහු සමාධිය උපදවාගෙන දකිනවා මේ ලෝකයෙන් චුත වෙන්නා වූ වෙනත් ලෝකයන්හි උපදින්නා වූ සත්‍යය. ඔහු එහෙම බලන අවස්ථාවකදී ඔහුට පේනවා දස කුසලය සම්පූර්ණ කරපු පුද්ගලයෙක් නිරේහි උපදිනවා දකිනවා. ඔහු මේ සිදුවීම දකිනවත් එක්කම ලෝකයාට ප්‍රකාශ කරනවා දස කුසලයන් සම්පූර්ණ කළාට වැඩක් නැහැ. ඒවායේ යහපත් විපාක ලැබෙන්නේ නැහැ. මම දැක්කා දස කුසලයේ සම්පූර්ණ කරපු කෙනෙක් නිරේගාමි ස්ථානයක උපදිනවා. ඒ නිසා දස කුසල් පරිපූර්ණ කරන්නා වූ සියලු දෙනා දුගතියේ තමයි උපදින්නේ මගේ නිගමනය හරි අනෙකුත් සියලු දෙනා ප්‍රකාශ කරන කාරණා වැරදි ආනන්ද මේ පුද්ගලයා සිදු කරනු ලබන ප්‍රකාශයන් අතරින් කාරණා කිහිපයක් විතරක් මම පිළිගන්නවා මොනවද ඔහු ප්‍රකාශ කළා සුචරිතේ හැසිරුණා වූ සත්වයේ නිරේගාමී ස්ථානයක උපදිනවා කියලා ප්‍රකාශ කළා. එහෙම යම් කෙනෙක් සුචරිතය තුල හැසිරිර හැසිරිලා නිරේගාමී වෙන්න පුළුවන් කියන කාරණාව මම පිළිගන්නවා. ඔහු ඒක දිවසින් දැක්කා කියන කාරණාවත් මම පිළිගන්නවා. හැබැයි ඔහු ප්‍රකාශ කරපු අනිත් දේවල් දස කුසලයේහි හැසිරිලා සුචරිතයේහි හැසිරිලා එහි විපාක ලැබෙන්නේ නැහැ කියපු කාරණාව අපිට පිළිගන්න බෑ. දස කුසලෙහි හැසිරුණා වූ සියලු දෙනා දුගතියෙහි උපදිනවා කියන කාරණාව පිළිගන්නත් බෑ. ඔහුගේ නිගමනය නිවැරදි අනෙකුත් සියලු දෙනාගේ නිගමන අදහස් වැරදි කියපු කාරණාව අපිට පිළිගන්න පුළුවන්කමකුත් නැහැ. කුමක් නිසාද ਸਰවඥ වූ තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මහා කර්ම විභාගය ඊට වඩා පුළුල් වූ එකක් ඊට වඩා වෙනස් වූ එකක් ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ එකක් ඒ නිසා ඔහු ප්‍රකාශ කරපු කාරණා කීපයක් පිළිගන්නවා තවත් කාරණා කීපයක් ප්‍රතික්ෂේප කරනවා ආනන්ද භාග්‍යවතුන් වහන්සේට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. යමෙක් මේ ලෝකයේදී ප්‍රාණඝාතයන් සිදු කරනවා. අදත්තාදානයන් සිදු කරනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයෙහි හැසිරෙනවා. බොරු කියනවා. හිස් වචන කතා කරනවා. ඒ වගේම පරුෂ වචන කතා කරනවා, කේලාම් කියනවා. අවිද්‍යාව ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටිය වගේ දස අකුසල කර්මයන් සිදු කරලා දුගතිගාමී ස්ථානවල උපදින්නා වූ සත්වයෝ බුදුරජාණන් වහන්සේට දකින්ට අවස්ථාව ලැබෙනවා. මේ කාරණාව පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවද? එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ආනන්ද ඔවුන් මේ විදිහට දස අකුසල කර්මයන් කරලා දුගතියේ උපදින්ට හේතු කාරණා තුනක් මූලික වෙනවා. පළවෙනි කාරණාව තමයි ඔහු ඒ විදිහට දස අකුසල කර්මයන් සිදු කරලා දුගතියේ උපදින්නේ එක්ක පෙර කරන ලද අකුසලයක් නිසා. එහෙමත් නැත්නම් පසුව කරන ලද අකුසලයක් නිසා එහෙමත් නැත්නම් මරණාසන්න මොහොතේදී සමාදන් වූ මිත්‍යා දෘෂ්ටියක් නිසා මෙන්න මේ කාරණා තුන තමයි පින්වතුනි අපිට ඊටමත් වැදගත් වෙන්නේ එතකොට යම් කෙනෙක් දස අකුසලයේ සම්පූර්ණ කරලා දුගතියෙහි උපදිනවා නම් ඔහු එක්කෝ පෙර කරන ලද අකුසලයක් නිසා තමයි දුගතියේ උපදින්නේ. එහෙමත් නැත්නම් පසු කාලයේදී සිදු කරන ලද අකුසල කර්මයන් නිසා තමයි දුගතියේ උපදින්නේ. මේ දෙකම නැත්තම් මරණාසන්න මොහොතේදී සමාදන් වූ මිත්‍යා දෘෂ්ටියක් නිසා තමයි ඔහු දුගතියේ උපදින්නේ. මේ කාරණාව පිළිබඳව අපි බුද්ධ කාලීන උදාහරණ කීපයක් අරගෙන බලුවොත් මේ පින්වතුන් දන්නවා චුන්ද ශූකරික ඌරු වැද්දාගේ කතාව. ඔහු ජීවිත කාලය පුරාවටම ඌරු මරලා ප්‍රාණඝාත අකුසලයේ සිදු කරගත්තා. හිසේ තිබූ බරක් බිමින් තියනවට වඩා වැඩි වේගයකින් ගිහිල්ලා උපන්නා නිරේ. දේවදත්ත හාමුදුරුව බොහෝ කාලයක් අකුසලයන් රැස් කරගෙන පොළොව පලාගෙන නිරේහි උපන්නා. කෝකාලික හාමුදුරුවෝ සාරිපුත්ත මහා මුගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව සිතෙහි අප්‍රසාදය ඇති කරගෙන උපන්නා දුගති ලෝකයේහි. එමනම් මේ කාරණාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. ආනන්ද තවත් පුද්ගලයෙක් ඉන්නවා ප්‍රාණඝාතයන් සිදු කරනවා අදත්තා දානයන් සිදු කරනවා කාම මිත්‍යාචාරයේහි නිරත වෙනවා දස අකුසල ධර්මයන් සම්පූර්ණ කරනවා නමුත් ඔහු මරණින් මත්තේ සුගති ලෝකයේහි උපදිනවා පින්වතුනි එතන ගැටලුවක් තියෙනවා මොකක්ද දස අකුසල ධර්මයන් සිදු කරලා සුගතිගාමී ලෝකයක උප්පත්තිය ලබනවා භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද ඔහු දස අකුසල කර්මයන් සිදු කළත් ඔහුට සුගතියේ උපදින්ට හේතු වෙන කාරණාවන් කීපයක් තියෙනවා. ඒ සිදු කරන ලද අකුසල කර්මයන් එක්ක పూర్වයේදී සිදු කරපුවා. ඒ කිව්වේ ඉස්සර කාලයේදී සිදු කරපුවා. එහෙමත් නැත්නම් පස්සේ කාලෙදී සිදු කරපුවා. එහෙමත් නැත්නම් මරණාසන්න මොහොතේදී සිදු කරපුවා. නමුත් ඒ වාගේ විපාක නොලැබී ගිහිල්ලා යම් කුසලයක් බලවත් වෙලා මරණාසන්න මොහොතේදී ඔහු සුගතියේ උපදින්න පුළුවන්. ඒ කිව්වේ සිදු කරන ලද අකුසල ධර්මයන් යටපත් වෙලා පෙර කරන ලද කුසලයක් හේතු වෙලා. పూర్වෙහි කරන ලද, පසුව කරන ලද, එහෙමත් නැත්නම් මරණාසන්න මොහොතේදී සිදු කරන ලද කුසලයක් බලවත් වෙලා මතක් වෙලා ඔහු එකවරම සුගතියේ උපදින්න පුළුවන්. පින්වතුනි කල්පනා කරලා බලන්න ධනංජානි බ්‍රාහමණයා ජීවිත කාලය පුරාවට අකුසල ධර්මයන් දැස් කරගත්තත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතේදී දේශනා කරපු ධර්ම දේශනාව අහලා බ්‍රහ්ම ලෝකේ උපන්නා. මරණාසන්න මොහොතේදී කුසලයක් සිදු කරගත්තු නිසා අර සියලු අකුසල ධර්මයන් යටපත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ආනන්ද යම් කෙනෙක් ජීවිත කාලය පුරාවටම දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, අදත්තාදානයෙන් වෙන් වෙනවා, කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා මේ ආදී වශයෙන් දස අකුසලයන්ගෙන් වෙන් වෙලා දස කුසල ධර්මයන් පරිපූර්ණ කරනවා. ඔහු ඒ සිදු කරන්නා වූ කුසල ධර්මයන්. ඔහුට මේ ජීවිතයේදී විපාක ලබා දෙනවා එක්කෝ ඊළඟ ජීවිතයේදී විපාක ලබා දෙනවා. එහෙමත් නැත්නම් අනතුරු භවයකදී විපාක ලබා දෙනවා. ඒ කාරණාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. යමෙක් දස කුසල ධර්මයන් පරිපූර්ණ කරනවා නම් ඔහු සුගතියේ උපදිනවා. අනේ පිඩු මහසිටුතුමා විසාකා මහෝපාසිකාව ධම්මික උපාසකතුමා වගේ අය උදාහරණ හැටියට අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. ආනන්ද යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකී දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. යමෙක් වචනයෙන් සිද්ධ වෙන්නා වූ අකුසලයන්ගෙන් වැළකීලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. යමෙක් මනසින් සිද්ධ වෙන්නා වූ අකුසල ධර්මයන්ගෙන් වැළකීලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. ඒ පුද්ගලයා සමහර අවස්ථාවකදී සුගතියේ උපදින්න පුළුවන්. දැන් අර ඉස්සරලා ප්‍රකාශ කරපු කෙනා වගේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා අදත්තාදානයෙන් වෙන් වෙලා සොරකමින් වෙන් වෙලා මේ ආදී සියලුම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඒ සිදු කරගත්තා වූ කුසලයේ නිසා සුගතියේ උපදින්න පුළුවන්. නමුත් ආනන්ද යම් පුද්ගලෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා අදත්තාදානයෙන් වැළකීලා දස කුසලයන් පිරුවත් ඔහු දුගතියේ උපදින්න තියෙන අවස්ථාවකුත් තියෙනවා. කොහොමද ඔහු දුගතියේ උපදින්නේ? ඔහු කොච්චර කුසල ධර්මයන් සම්පූර්ණ කළත් මරණාසන්න මොහොතේදී ඔහුට පෙර කරපු අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි මල්ලිකා දේවිය අසද්දෘශ මහා දානය පූජා කළා. නමුත් ඇයට මරණාසන්න මොහොතේදී සිහිපත් වුණා තමන් විසින් සිදු කරනු ලැබූ වැරදි කාම මිත්‍යාචාරයේ යෙදීමක්. ඒ වගේම කල්පනා කරන්ට ධර්මාශෝක මහරජතුමා බොහෝ සෙයින් දස කුසල ධර්මයන් පරිපූර්ණ කළා නමුත් මරණාසන්න මොහොතේදී ද්වේෂසහගත සිතක් උපදිලා ඔහු ගිහිල්ලා උප්පත්තිය ලැබුවා දාරපිමුරෙක් වෙලා ඒ වගේ යම් කෙනෙක් කොච්චර දස කුසල ධර්මයන් පරිපූර්ණ කළත් මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වුණොත් එහෙම අකුසල ධර්මයක් අකුසල නිමිත්තක් ඔහු ගිහිල්ලා දුගතිගාමි ස්ථානයක උපදින්න පුළුවන්. ඒ වගේම ආනන්ද යම් කිසි කෙනෙක් දස අකුසලයේ සම්පූර්ණ කරනවා. දස අකුසලයේ සම්පූර්ණ කළත් ඔහුට මරණාසන්න මොහොතේදී කුසලයක් සිහිපත් වෙලා ඔහු සුගතිගාමී වෙන්න පුළුවන්. දැන් මේ පුද්ගලයෝ හතර දෙනා පිළිබඳව අපි නැවතත් පිළිවෙලින් විමසලා බලමු. කෙනෙක් ඉන්නවා දස අකුසල ධර්මයන් සම්පූර්ණ කරලා ඔහු දුගතියේ උපදිනවා. ඒ කාරණාව පිළිබඳව ගැටලුවක් නැහැ. ඊළඟ පුද්ගලයා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරලා සුගතියේ උපදිනවා. ඒ කාරණාව පිළිබඳව ගැටලුවකුත් නැහැ. තවත් කෙනෙක් දස අකුසල ධර්මයන් සිදු කරලා මරණාසන්න මොහොතේදී කුසල නිමිත්තක් පහළ වීම නිසා සුගතියේ උපදින්න පුළුවන්. තවත් කෙනෙක් ජීවිත කාලය පුරාවටම දස කුසලයන් සම්පූර්ණ කරලා මරණාසන්න මොහොතේදී අකුසල නිමිත්තක් ඉදිරිපත් වීම නිසා දුගතියේ උපදින්න පුළුවන්. ලෝතුරා බුදු පියාණන් වහන්සේ වදාලා ආනන්ද අකුසලයේ මැඩලන අකුසල කර්මත් තියෙනවා. ඒ වගේම කුසලයේ මැඩලන අකුසල කර්මත් තියෙනවා. කුසලයේ මැඩලන කුසල කර්මත් තියෙනවා. අකුසලයේ මැඩලන කුසල කර්මත් තියෙනවා. මොනවද කාරණා හතර? ඉතිකෝ ආනන්ද අත්තිකම්මං අබබ්බං අබබ්බා බාසං අත්තිකම්මං අබබ්බං බබ්බා බාසං අත්තිකම්මං බබ්බං චේව බබ්බා බාසංච අත්තිකම්මං බබ්බං අබබ්බා බාසಂತಿ අකුසලයේ මැඩලන අකුසල කර්ම තියෙනවා කුසලයේ මැඩලන අකුසල කර්ම තියෙනවා කුසලයේ මැඩලන කුසල කර්ම තියෙනවා අකුසලයේ මැඩලන කුසල කර්ම තියෙනවා. ආනන්ද ඒ නිසා කිසිම දවසක කියන්න බෑ දස කුසල් පූර්ණණය කරන්නා වූ සියලු දෙනා සුගතියේ උපදිනවා. දස අකුසල් සිදු කරන්නා වූ සියලු දෙනා දුගතියේ උපදිනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. පිරිසක් දස අකුසලය පූර්ණණය කරලා සුගතියේ උපදින්නත් පුළුවන්. දස කුසලය පුරපු පිරිසක් දස කුසල් පූර්ණණය කළත් මරණාසන්න මොහොතේදී අකුසල නිමිත්තක් අරමුණු වීම නිසා දුගතියේ උපදින්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මහා කර්ම විභාගය පිළිබඳව වූ විශිෂ්ට දේශනාව මෙතනින් නිමාවටපත් වෙනවා. මේ දේශනාව අහගෙන හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා සාදුකාර දීලා මේ දේශනාව අනුමෝදන් වෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා අතරින් පිරිසක් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයට පැමිණෙනවා. ඉතින් මේ පින්වතුන්ට මේ සූත්‍ර දේශනාව මනාව කියවා ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේහි විභංග වග්ගෙහි 6 වෙනි සූත්‍රය මහා කම්ම විභංග සූත්‍රය. අරුත් විවරණ සැපයුවේ පපංච සුජනී මජ්ක්‍ධිම නිකාය අට කතාවයි. පෙළදහමත් අටුවාවත් ඒ ආශ්‍රිත ටීකා ග්‍රන්ථයත් පෙරලලා ඒ පිළිබඳව සියලු කරුණු ඉගෙනගෙන භාග්‍යවතුන් වහන්සේගේ මහා කම්ම විභාගයේ පිළිබඳව ඒ විශිෂ්ට ඥාණය මේ පින්වත් පිරිසට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒ පිළිබඳව ශ්‍රද්ධාවක් උපදවා ගන්නට අවස්ථාව ලැබෙනවා මේ ජීවිතය තුළ දස අකුසලයන් ප්‍රහීණය කරලා දස කුසල ධර්මයන් වඩාගෙන මරණාසන්න මොහොත ශක්තිමත් කරගෙන සුගතිගාමි ලෝකයක උපදින්ට මේ සූත්‍ර දේශනාව මනාව ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට යෙදුණු සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිදු කරමු. මා විසින් ධර්මානුශාසනා පැවැත්වීමෙන් ඔබ විසින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට යෙදුන මේ අපරිමිත පුණ්‍ය සංස්කාර ධර්මයෝ මාව හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමව්පියන්ටත් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගෙන ගුණධම් කියලා දීපු මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අනේක විද උපකාරයන් සිදු කරපු සහෝදර දෙපළටත් මිය පරලව යන්ට යෙදුණු සියලුම සංසාරගත ඥාතීන්ටත් අනන්ත සක්වල වාසී සියලුම දෙවියන්ටත් රටවාසී ලෝවාසී තුන් ලෝවාසී අනන්ත සක්වල වාසී සියලු සත්වයින්ටත් මේ ගෝර කටුක සංසාර ගමනෙන් අත මිදී ලබන උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සියලු පිම්පෙත් හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති